ඒක ආරම්භ වෙන්නේ මෙහෙම. ඒවං මේ සුතං ඒකං සමයං භගවා මධ්‍යේ කීවේ. මුතු මාර්ගයේ දේශකරාමයේ නිදලා. එක්පායක භාග්‍යවතුන් වහන්සේ මගුලක් නිකුමාන කිල දේශ කලාවන් කියන්නේ නිකදාය කියන්නේ මොනවාද මේ කියන්නේ එහි විවාහයක යනවා බුදුරජාණන් වහන්සේ සත්‍යං කරන යාපක බලලා යම් යම් ප්‍රදේශවලට බදලා වැඩෙනවා ධර්ම දේශනා. තේනකෝ පරගමේන භෝගිත්ත රාජකමාස්ස ඕපනජෝනාම පාසයි. අසිකතාවිකෝ ඒ වටේතිය මොදිතේතිය රාජකුමා මොහිරාජ මොහිරාජ මේ කුමාරය ලක්ෂණ මාලිකාව මෝපනද කියන්නේ නෙළුම් මලක අරුණිකා නෙළුම් මලක අරුණිකාමත් බොහොම ලක්ෂණ මාර්ගාවක් මේ මාර්ගාවේ පදිංචි වෙලා නැහැ මේ මාර්ගාවක ගෙවදින්න තමයි දැන් තියෙන වැඩ ඔක්කොම ඉවරයි මේ භෝගිරාජ කුමාරයා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ බලයෙන් දැකලා මේ ප්‍රාකාරයේ වැඩහිටියෝ ඒක මංගල කාරණයක්. යහපතට හේතුවක් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වඩක් වඩන්නේ කියලා තමයි එහෙම කල්පනා කරලා එයාගේ ඉන්නවා යවපේ සංවිකාරයක් මේ සංවිකාරකත් අනුදියාට කියුවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා බෝධිවාංග ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ පිළිපා වදිනවා කියන මගේ ගන්නේ වගේ. වැදගත්ින් තමයි මේ ආරම්භයක් කරා. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ සංවිධාන සමග එක මගේ මේ අලුත් මාළිගාවේ ගායනයට වඩින තියෙනවා. කල්යාණයි. මෙහෙම ආරාධනා කරන්න කියන පන්දි කාමෘත්‍ය කියන නම කියලා. මේ අවපියාගේ ගිහිල්ලා පියාගේ ඇදියට කලින් තමන් බුදුරජාණන් වහන්සේට වැඳලා සිටලා ඊළඟට බෝධිරාජ කුමාරයාගේ බුදුරජාණන් වහන්සේගේ පිළිපාල ලැබලා අර කමේදී ආවාදනේ කාමයේ භෝගිලාභ කුමාරය බලාපොරොත්තු වෙන භාග්‍යතුන් වහන්සේට මායයක් ඒකා භාග්‍යතුන් වහන්සේ බෝධිලාභ කුමාරයාගේ වාරිකාවට ප්‍රවේශ දානේ කොළමින්සේ කාසියල මේ බුදුරජාණන් වහන්සේ බොහෝ කර්මවල ඒ ආරාධනා පිළිගන්නේ නිස්සද්දයි. මොනවාරි විශේෂයක් තියෙනවා නම් ආරාධනාව පිළිගන්න බැරි නම් යමක් කතා කරනවා. ඒක නැත්නම් නිස්සද්දයි. නිස්සග්ගවේ ධානය ආරාධනා පිළිගත්තා කියන්නේ. ධර්මයේ පංචේ කාමෝක්ති අරන් කියලා. සියලුම ගත්ත බුදුරජාණන් වහන්සේ මේ බෝධිගාමිකාවන්ට ආරාධනා කළා. සිරුවා පාන. ගිහිල්ලා බෝධිගාමි ප්‍රමාණයට ගිහිල්ලා මේ ක්‍රියා පිළිවෙලේ මම ගිහින් දෙවියන්වන්ගේ වැඩකට කළා. ඒක ගානට බුදුරජාණන් වහන්සේ ආරාධනා කළා. දැන් ඉතින් ඒක දාන විතරයි. ආරාධනා පිළිය. මේ දානෙන්නේ උදු මහල් කාලේ උදතයි. ඔක්කොම දාන වගේ ඉතිලා. ඔක්කොම කාලේ අවුලියම් බැලලා. ආවදාන මූලව කියන කම පාවන්ත දාය ඕකවල ඉවර කරලා නැවත මේ සංවිධානයක සම්මියාව දැක්වා දෙන්නේ විද්‍යාවන් වහන්සේට ආරාධනා මේ ආදී විද්‍යාවන් වහන්සේට ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේගේ උදව්වයි සම්මානවා. මේ සෝපානේ තරක්කු ළඟතරවල එතන සුදු පාරක් ගාන එතනින් එහාට පියවර කරු නෑ බුදුරජාණන් පාවගේ උදක මේ පාවගේ සිත් ගන්න. නඩ පිළා. මේ බෝධිරාජ කුමාරයා කියනවා ස්වාමීන් වහන්සේ මට බොහෝ කාලයක් ඉඳලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ වගේ ආගමේ වරිණතු මේ බුදුරජාණන් වහන්සේ එක්කත් ඊවර බලන්න පස්සේ ආනන්දහාමුදුරුවෝ බෝධිරාමේ කොමාරය අපිට කියනවා කොමාරය භාගතුන් වහන්සේ මේ පාරේ පාරන්නේ නැහැ. ඒක ආයෙත් මොකද මෙහෙමලන්නේ මේ බෝධිරාජ කුමාරයාට ගරුවම බුදුරජාණන් වහන්සේ වඩා ගන්නවා දන් දීලා බලාහලා මේ කටයුතු කරන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ මාර්ගාවට වැඩම කිරීම මංගල කාරණය එකමකව අපිට ගමනෙක් ලැබෙනවා එහෙම හිතලා ආවගේ හෙළුවා අපට ගබේ වැටෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේ පාවගේ පාගාගෙන වදින දේශනා. මේ සීකලාවේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙක් වදන කළ බැලුවා. මොකද අදහස ඔක්කොම දෙන්නේ ගල්වාම ඔවුන්ට ගඩුව ලැබෙන්නේ නැහැ. මොකක්ද කියනක ගඩුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාවලේක පරිච්ඡේදය. ගඩුව ලැබෙන්නේ මේ දෙන්න ඈත අත්‍යීත කරේ යූපකරක වෙලා ඉඳලා ජීවත් වෙලා කියන්නේ කුරුළු කතාව. කුරුළු කතාව තමයි ආවේ. මෙන්න මේ පාප බලයේ නිසා වුණක ගබුලෙන් කියන මේ නිසා බුදුරජාණන් වහන්සේ භාවනාවේ භාවනා කරන ඉන් පස්සේ ඒ තරක්කෝ දිගේ වුණේ වදන සරල වුණා කාලේ සරලවම සාරාන්තයෙන් සරල කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ මහාකාන්තරහත ධාමපිළිවෙල ඉන්නේ රාජික මානව තමන්ගේ අස්තින්න දාන දෙදර ඔක්කොම කඩගෙන කරලා දානේ වරදලා අවසන් නිති ආසනයකින් වාඩි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නය. ස්වාමීනි මගේ මෙහෙම මතයක් කියලා. මගේ අදහස මෙහෙම. මේ සැපයෙන් සැපයට පත් වෙන්න බෑ කියලා. මොකදේ පුඛං අධිගම. සැපයෙන් සැපයෙන් ඉඳගෙන සැපයට පත් වෙන්න බෑ කියලා මෙන්න මේ විදිහ අදමකක් තියෙනවා නේද කියලා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වශයෙන්දී දීර්ඝ දේශනා ඒක විස්තරේ කරන්නවා හිතන්නේ කාමෝදින්න අවුරුදු ගානක මහරණා දේශනා ආරාමයේ වගේ දීපක් සවාගේ මමත්වම හිතුවා බුදුරණත කලින් මමත්වම කල්පනා කළා සැපයෙන් සැපයට වත් වෙන්න බැහැ මේ අදහස මතක් ආවා මමත් ගැයි සැපයෙන් සැපයට පත් වෙන්න බෑ. ඉතින් මම මොකද කරන්නේ කියන දේ අතහැරලා. මාපියන් දුක් වෙද්දි තනේම ගිහිල්ලා නිසා මහනම. හැවිදේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම ඉහළට දැක ඉඳපු කෙනෙක්. බෝධිසත්වයන් වහන්සේ අදාළ ඒකාය ඇති වුණා මේ ප්‍රපවිද සතියකටපත් වෙන්න බෑ. ඉතින් රාජකුමාරයේ මම පියෝදේ සකහන්න බැරි කියලා ඊළඟට නිවන් මඟ ප්‍රේමයෙන් ඇවිත්තා. මම පළමුවෙන්ම ගියා ආරාරකාම කියන තවුතර. ඉහිල්ලා මමත් මහා ධර්මවන්න කරන්නේ. කොහොමදයි කියලා ඉඳලා නාගාන දෙවියන් දේවා මට කියනවා. මේ ආරාධකාරන්න තවපරේ කරන්නේ මේ මතක් ශ්‍රද්ධාවේ දිවාදී කියන නිසා මතක් පුළුවන් කියලා මම කරන්නේ. දවස් ගණනකින් ඔහු ළඟමින් ඉන්න ලබා. ඔහු දුරේ ආශිර්වාදනාම් කරන විදිය තමයි. ඉතින් විශ්වාස ලබාගෙන අරුව මෙතන ඔබතුමා ළඟ තියෙන්නේ කියලා ගන්න. ඉතින් මට ඒකෙත් වැඩක් නැහැ කියලා ඒක අත්කර ගන්නවා නම් උපසාරාම කියන්නේ ඉතින්ගලේ පවපනක මහාන ගන්න. මහාන ධම්ම වල යාගෙන ඉගෙන ගන්න. එයාලා කියන්නේ මේ සංඥා නාපඤ්ඤාන්තර කියන සමාපත් ශාන්තිල කියලා. යවත් යාති කියන්නේ. අවසාන කියන්නේ ඔබට පාදන්න නෙමෙයි. මම ඒකත් මේ අපරිණිත කියනක කාරණා වෙන්නේ නැහැ කියන්නේ මම කලින් ඉන්න මේක පිළිවිලා මේ වාන්නේ කියන ගම කියලා ඒ දුෂ්කරාව ගැන කියන්නේ බුද්ධාගමේ ඉඳලා ධ්‍යාන ගමේ ඉඳලා කිලෝමීටර් ගානක් ගහක් ඇති කියනවා බෞද්ධ ප්‍රත්‍යානාන්ත දුෂ්කර ක්‍රියාව දුෂ්කරතාවය තියනවා කියන ගමක වෙනවා අත්පතින් ගම ගලා යනවා වගේ ජල මහත්මිය කියන සමේ ගෙවල් කරනවා කියන මෙතන හොඳයි මේ දිනවල් කියලා මම හිතනවා නැවතිලා භාවනා කරන්න මම වශයෙන්ම කාමයේ ගැලී වාදයේ කරනකොට ඒ වගේ මානයන් අතර ගබරිකා මේ මමත භාවිත සිල්වන් තමක් වෙන්නේ ඒ පාරමිතිය සාධු ප්‍රමාණයේ තරක් මත මොහොත් ප්‍රමාණයක් මත වේවා ජීවිතෙත් කරන්නේ ගොඩතුගම වැරදි දෙකක් තමයි. ඒවා ජීවිත කරනවා. ජීවිතයක් පාරගෙන එකට අතුල්ලනවා කියන්නේ දෙකක්. නමුත් එයා මේකටපත් වෙනවා එකක් ජීවිතේ මොකද මේ ජීවිතේ වෙලා ඒ නිසා ඒ වගේ ඇතන් සමන බ්‍රාහ්මණය සිතෙන් කාමයන්ගෙන් වේදනාවෙන් ගන්න. කායෙන් වේදනාව විතෙන් වේදනාවෙන් ගත්තෝ මේ ප්‍රතිපත්ති ධර්මයන්ට. මේ අයත කවදාවත් මේ මඟට යහපත් මඟට යන්න ලැබෙන්නේ. දෙවෙනි එක යොමුණේ වීම ප්‍රමාණය. හොඳටම වේදිච්ච බීජ කන්දක්. මේ මේ බීජක හොඳට වේදිලා කඩවිලා. මේ දෙක එකට අතරවම දෙවෙනි පතරවන්නේ. ඒ වගේ තමයි. විකේ කායනෝ යම් කෙනෙක් කාමයන්ගෙන් ඈත් වෙලා නම් වෙනවා නම් මේ අයතනෙන් ප්‍රතිපත්ති ලබනවා කියලා. මෙන්න මේ උපමා දෙන ප්‍රාණිකමා වෙනකොට විකාර කල්පනවා. මේ දුක්ඛ ක්‍රියාවලිය ඊටපස්සම ගාන්තේ විගන්තරණලා ජීවමාන කාලේ ආහං කියන පිළිවෙල. ධර්ති විපාල කොල්ල තපාල උසස්කෙන් අපසාර දෙති නැරගෙන ප්‍රතිපදිනවා. ඒම පුරණක මගේ අන්න විනිගත්තා වගේ. මේ භාවනාව ඒත් මම ඒවා නවත්තන්න කියලා. අතරින් ගන්න ඔක්කොම කියන්නේ බෞද්ධ සංස්කෘතිය විස්තරක් කියලා. ඊට පස්සේ මම අත්පාරම ධර්මයේ කියන්නේ උත්මපාල නවතාරය මේ විදිහට භාවනා. අදින් නාසයෙන් හුස්ම නවත්වම කම්මලෙන් අරගෙන ඒවත් නැහැ. කොහොම නවත්තරනම් භාවනා. ඊළඟට ආහාර වර්ධනය. ආහාර ගැනීමක් නැහැ. නවත්තර භාවනා. සාමාන්‍ය බලාපොරොත්තුලාන්නේ කියලා අර්ථ කරනම අහුවෙන්න පිළිගන්නේ අර්ථකථනයේ මේ විදිහටම විකමාවිද මොකද යම් තරම් ගායන කළා කියන ජීවිතයනවා මම ඒක ඉහළමත් කරලා කියලා මම කරනවා මේ විදිහට ප්‍රතිපත්ති කරනවා දැන් මගේ කල්පනාව පැතේ පැතේ වක්යෙන් බෑ කියලා. සමාරේ දැන් මට තේරුණා දුකින් පැතේ වක්යෙන් පැතේ පැතේ වක්යෙන් නම් බෑ දුකින් පැතේ මේ දෙක අතරේ මම කිසිම වකිලෙක් ක්‍රියා කරන්න ඕන කියලා නම් කළා. ඊට පස්සේ මම මට ගමනේ ආහාර ගන්නේ බාරන්නේ. එතකොට තමයි මුල බලවන්නේ. පළමුවෙන්ම භූමියේ නිවන් සාධකිනවා. මධ්‍යම යාමයේ විපදක් නාමයේ කියන එකයි. අවිඥානයේ අදුවක්ඛිතාඥානය කියන එකත් අපේ ජීවිතේ ගන්න මේ බොහෝම විද කතාවක් ඉස්සරලා යන්තම් මතක් කරගන්න පාඩක ධර්ම වේදනා කරන ආලේනාමං කෝපනාං පදාමි සම්මානෙන් දරිතුය මේ ආයත දේශනා කරන මොහොන් කරන ඕම කාර්යදායක ප්‍රාඥය වෙනවා ඊට පස්සේ ගාඩක් තේරෙනවා කරනවා කියලා ලැබුණා. ආලාරාම ආලාම සබාදා කියන දේශනාව ආලෝකයයි. ඊළඟට පස්වක බහමුණාන් කියලා ගෝණිපත්‍යයන් වහන්සේ දෙස්කරක් ක්‍රියා කරලා මේකෙන් මේ නිවන් දකින්න දුක යන බෑ කියලා තේරුම් අරගෙන මද පමණින් ආහාර ගන්න පටන් ගත්තාම ප්‍රතිකාර කරගන්නේ අපරාධී රෝගාම්ල විද්‍යාවේ ඒ ආකාරයෙන් දවසේ ධර්ම දේශනා කරයි පස්සේනාම අධ්‍යනාතම ධර්මයේ අවබෝධ කෙරේ. මොනවාද තමයි ඊළඟට මේ කුමාරය ආහාර භාග්‍යවතුන් වහන්සේ වස්ත්‍ර දානවා. ආවාද අනුසාසනා කරන ශ්‍රාවකේ මහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කුමාරය අවබෝධයක් භක්ති සිල් කියලා. මෙයා අවබෝධයට භක්ති සිල් කියලා දන්නේ. ඒ ගැන කියනවා විස්තරය. වරන්තපතිය රජගේ නිශ්චිතයනේ රජුගේ දෙවියන් වහන්සේ උතුමාන්සයි. දෙවියන් වහන්සේ ගැටිනියක් වෙලා සතුපනක සම්පිලියක් මේ දේවීනාන්තේ වදකරම කැටියක් කියලා අත්කලරි අරගෙන ගියා අල්ලා ඌට ගෙනියන්න පුළුවන් මානසික ගැලපීමා කිලෝකේ පාණයි පාරමී මේ සත්‍යය හිතේ වරන්තරයේ ගිහිල්ලා පොත්වලයක් ගන්න පිළිගන්න පානද. ඒක කෑමෙන් පස්සේ අත්දැකීම් කරනවා. ඉතින්දි තමයි දරුවම. ඒ වගේ හේතු සාපෘතේ කොහොමදනේ ඉඳලාගෙන ඉන්නවා කියලා. ඊමත් වාස්තවාගෙන ඒ අර්ථ භූමිකේ ඉඳලා තමයි අතුපා එහෙම කරලාගෙන තමයි. ඉන්නතර කොහොම හරි මේ තාපසයාව මේ කුමාරිය ශ්‍රී මහයන් දක්වමින් අමාමි ගත දේශනාකෙන් ධර්මාන්තරණයක් වශයෙන් සිංහල ආත්මීය ආත්මීය කරලා මේ තාපසය කියන පරන්තප පස්තිරෝ පහලක් කියලා. දැන් හදකමකට කෙනෙක් නේ. දැන් මේ කුමාරය තමයි කුමාරයව යවන්නේ. මේ පාපතේ බොහෝ ඉෂේල මත්තමකින් පිළිසැ ප්‍රතිපත්ති පස්යෙන් වස්තුරු පහ ඇවිල්ලා යාට අදෝපත්තා මොනවද කියන කරදරයන්වා අතුන්ගේ කරදරය පස්ස දීනාම විශ්ී අන්තර දෙක අතුරු ළඟට එන්නේ ඒකේ සාමය මේක පුරුදු කෙරෙනවා මේ කොහොමද සමාන්තරේ කියලා දීනාම යනවා අතුන් පලාදී නැති කරන්නේ අනික කියලා මේ මාව යනවා ළඟ ගහින්න අපි පිටුන නැගිටලා මේ විදිහට හොදයි පන්තියේ ප්‍රධාන ප්‍රමාණය වෙන තරම් අතරදී මාර්ගාවදී අර පන්තියේ අර ප්‍රමාණය වෙන මොහොතේ දෙකට තමයි අනන්‍ය භාවය කියලා ඒක තමයි වස්තු දෙන්නේ ඔය අරමුණ දැක්කේ තියෙනවා කියලා ආරම්භ කරන තියෙනවා. ඊළඟ දවසේ වස්තු ගෝලයක දැනගෙන කොහොමද ආරම්භ කරන්නේ කියලා. සංකප්පක්තිය කරස්ති දැනගන්න. ආලෝක මේක මේක ඒ ගන්න. රජකල දවස් රජකල දවස් කරේ ආ ගේන්නේ දෙනවා මේ මානසික වේදනා. කොහොමද ගේනියත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා මේ මොනවාද ජීවිතය කරනවා. අමරනවා කියන්නේ. ඒ ගේනිය සාධියෝති කුමාරයා තමයි මේ මොන්දාන්නේ. බුදුරජාණන් වහන්සේ ආනම කුමාරය බලන්න කියනවා මේ විහාරය. යාර ශ්‍රද්ධාවක් විශ්වාසයක් නාම හරියට ශ්‍රද්ධාවක් විශ්වාසයක් හේතුවක් නෑ සුවමනාවක් නෑ උත්සාහයක් හරියට ජීවිතේ මහත්ව ගන්න බැහැ වමනාවක් මොහොත පුළුවන් වෙන අන්න ඒ වගේ තමයි සමාධිය මාළුකේන ශ්‍රාවකයන්ට ශ්‍රද්ධා ආදී ගුණාංග නැතිනම් ඒ අයට කෙසේත් කලකම් කරනවා කරා සැපේ ආනන්දිත කරනවා ඔබලගෙන ඔබලගෙන හොඳට විශ්වාසයේ ඇති ශ්‍රද්ධාන්ත වේවිවන්ත ඥානවන්ත ඔබ ඊයක පුළුවන් මේ අත්‍යවශ්‍ය ඒක භාවනාවකින් ඒ වගේ තමයි ධර්මමාරේ මගේ ප්‍රාර්ථනාවක් කියන්නේ ඒකත් මම අහනවා. සත්‍යාවාදී කියනවා ඒ අය මම අනුසාරණා කරාම ඒකත් සාර්ථකයි. මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළනවා මේ භාවනා යෝගී චිත්තාන ප්‍රයෝජනවත් අදහනයන්ද කියලා කාරණා පහ. අනිත්‍ය පදානාය. පදානාය කියන්නේ පදම් කරනවා කියන්නේ සාධාරණ වේදේ කියන්නේ මේ භාවනා කිරීමක් ගන්න නෙවෙයි. ප්‍රධාන වේදේ. සාධාරණ යංගය කියන්නේ ප්‍රධාන වේදියට. භාවනා කරනා භාවනා කරන අංග පහක් ගැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා. සාධාරණ පළවෙනි එක තමයි සත්‍යෝ හෝති සද්ධාති තථාගතස්ස දෝති. සිතිවිල්ලම භගවාන් නාමයේ බුදුරජාණන් වහන්සේගේ ගුණ විශ්වාසය. මෙතන බුදුරජාණන් වහන්සේ ගැන පවලක් නෙමෙයි තුරුවන් ගැන තමයි කියන්නේ. නොදන්න වංගයන් ගුණ විස්වාස බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්වාස ප්‍රත්‍යා මේ ක්‍රමයේ අවබෝධාත්මකව ලබන්නේ ආනන්ද භක්තියක් එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ අරහං වාදී මේ ගුණවලින් යුක්තයි බුදුරජාණන් වහන්සේ පඤ්ඤා සම්බුද්ධයි කියලා භාග්‍යවතුන් වහන්සේ ගැන ඉගෙන ගන්න බලවත් බුදුරජාණන් වහන්සේ ගැන බලවත් විශ්වාසයේ ඇති වෙනවා මාර්ග පරයක් ඒකට කියනවා අචල සත්‍ය. අවදාන බලාංකරේදීම වෙනස් වෙනවා. මේක ගැන නෙමෙයි මේ කියන්නේ. මේකද කියනවා ඕකප්පල තමයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැටගත් අවබෝධාත්මක ධර්ම. අචල සංඝාව වගේ මේ වගේ සංඝාවක් ගැන මේ භාවනා කරන නාමයෙන් අනකරන පළවෙනි අංකය තමයි අගාමියන් කියනකොට බලවෙන්නේ. බුදුචානන් වහන්සේ කෙරෙහි බලවත් වූ සත්‍යය. ආනන්ද භක්තියක් එහෙමනේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා මේ ධර්මයේ ආර ධර්මයේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ පරමයි. මේක ආනන්ද භක්තියක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම්මාගෙන ඥාන සම්ප්‍රයුක්ත ඇති කර ගන්න බව. අන්න ඒ වගේ එකක් තමයි මේක. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව ඇති කර ගන්නා වූ බලවත් විශ්වාසයේ කරා. ඒක තියෙනවා මේ භාවනා දේවි. අගන්ගේ දේවල් කරනවා කියන්නේ භාවනා කරනවා. අවයවයේ අවධානය දෙවෙනි එක තමයි සමමේ පාරමිතිය අගහනිය තමන්නාගොන්න මොහොතලා කිල්නායන සීතල මධ්‍යමා මේ කියන පාරණය තමයි සරලව ගන්නකොට මේ ආකාර බව. අපේ කියලා මේ කාගෙත් මේ ආහාර පිළිවෙන්නේ ශක්තිය. මේකට කියනවා පරමත තේජෝ නාමය. ජතරාම්නේ කියලා කියනවා. මෙන්න මේක සමව තියෙනවා. සමතාවයෙන් පිළිගන්නට ඒක ප්‍රධාන අංගයක් ඇටියෙ බුදු දහමෙන් නම් පිළිගන්නේ. ඒක භාවතිය එතකොට උස්නාධිකාහාරක් කරොත්තු දෙනවා සීතාධිකාහාරය. තමගේ පාපිනියා සමන්නා කියන්නේ. දසරාම්මේ පරමද තේජෝ ධාතුව කියන එක සමකාමයේ කියනවා. අතන කෙනෙකුට එහෙම බෑ. සීතාහාර ලැබෙනත් තමයි හේතුපාදී කාය අරවන්න වන්නනවා. උත්සාහාරක කෙතන සමවන්ත ලැබෙන්නේ. මේක එහෙම නෙමෙයි. සමකාමයේ සමපති කුමාදී මොල මහාවේක පවතින්නේ ශක්තිය. ඒක තමයි දෙවෙනි ප්‍රධාන. සමකරණයෙන් යුක්ත ඝටනාංගයේ ආරම්භයේ තේජෝ ධාතුව කියන එක තියෙනවා. ස්වභාවයෙන් එක තමයි අපතෝ අමායාවී වූ අත්තාන වාරිකත්තාහෝති කර්තරියා අග්‍රස්මකාරී සමාන පිළිබඳව කියන්න දෙවි භාවනා කරමස්ථානයක් ලැබෙන යෝගාවචරයේ සමා පිළිබඳව සියලු තොරතුරු සමන්ත භාවනා කියා දෙන ගුරුවරයාට කියනවා සංගවන්නේ. තමන්ගේ මානසික තත්ත්වය මොකක්ද? මානසික දුර්වලකම් තියෙනවද? කායික දුර්වලකම් තියෙනවද? කායික දුර්වලකම් තියෙනවද? මොනතරම් විදිය සම්පෝෂණයට පත් වෙනා මොනවා හරි දෙයක් තමන්ට වෙලා තියෙනවද? මේවා ඒ සමන්ත භාවනා කියාගෙන භාවනා ගුරුවරයාට ආචාර්යවරයාට තමා පිළිබඳ යන්න දෙකේ අපරිකා මායාවන් නැතුව අවංකව තමා පිළිබඳ යන්න දෙකේ අනේක තමයි තුන්වෙනි පදහාංගයේ හැටියට දෙන්නේ භාවනාවේ මුලින් තුළ විවිධ වහන්න අදහන හතරවෙනි එක තමයි සතිමාහෝති නවයෙන් සතිදී වක්කේම තමයි හොඳ විහිදෙන්නේ ඒවා වලින් වල විස්තර කරනවා හොඳට පිළිදෝණයෙන් කරනවා කියන විදිහම තියෙනවා පස්සේ එක තමයි පඤ්ඤාවෝ පිළිදයක් වෙලා මේ ආපඤ්ඤාය තමයි. ඥාන නෝයින් එක්කද පංචෝපාදානස්කන්ධය අදීන නැතිනද බලන්නේ ඒක දකින නෝයින් මෙන්න මේ අංශය. මේකට කියනවා පංච පදමනයක්. ශ්‍රද්ධාව සමකාමයෙන් යුක්ත ගතාග්නියේ අම්මජ තේජෝ ධාතුවෙන් යුක්ත වීම අපරිකම් මායාවලතුව තමා පිළිබඳව මනාපක ගුරුවරයාට දෙවිදීම ඊළඟට සිහිය ප්‍රඥාව කියලා එන්නේ මේ පාඩේ පංච පදාන්නේ කාලාපර ධනස්කන්ධයේ අංග පහයි. ඉතින් මේ රාජකුමාරය අහනා ස්වාමීනි මේ පදහරයන්ග වහින් යුක්ත වූ දැනස්කා භාග්‍යවතුන් වහන්සේ ආවාද අනුභාවනා කරහම අතේසු කරහම කොච්චර කාලයක් යනවද හොත මේ ධර්මයේ ආභෝධය කියලා අහනවා. බෝධිරාජකෝණාවය වැඩියේ සත්සත ආවෝ හදක් මේ කියලා ලබන පංච පදමයන් යන්නේ විස්තව වාසය කළා නම් භාවනා කළා නම් ඒ තනත්තාට බොහෝම මේ ජීවිතයේ රහත් වේ. රහත්භාවයට පත් වෙන දුකම් කියලා විතරමයි. බුදුරජාණන් වහන්සේගේ තාපරේ වර්ණ්‍යානිකත්වයේ පරම සත්‍යතාවය දේශනා කරපු දෙයක්. ඊළඟට වදාරනවා බුදුරජාණන් වහන්සේ කුමාරයා ආත්මපතිච්ඡාය ආලෝක. ආලෝකක් මේ ගෝධානංගවල නිස්සෝ භාවන. ආයත් තිබුණා අතර තුන දෙක එකක්. ඒ දෙක අතර හිත වාසියක් මේ පදායංග පරිඤ්ඤක වාසය කරනවා නම් භාවනා කරනවා නම් ඒ ජනස්කාර මේ සාසනේ මාර්ගාමෝදයක් ලබන්නට වෙනව බලන්නට පුළුවන් වන්න තියෙනවා කියලා කියනවා. ඊළඟට තවත් අද මාස හත මාස 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් සමාසයක් මේ පංච බලහමයන්ගෙන් විමුක්ත වුණා. ඒ තරත්තර මේ සාසනය මාවට බලවන්නේ. ඊළඟට තවත් අද බලලා දවස් පහක්. සතියක් දහස් හයක් පහක් හතරක් තුනක් දෙකක් එකක් එක දවසක් එක දවසක් මේ බදාමයන්ක බලයෙන් දෙක්කව භාවනා කරනවා නම් ඒ දරත්තාට මේ කාන්දමේ මාර්ගඵල ලබන්නට පුළුවන්. රාහත් වෙන්නට පුළුවන්. ඒකවත් නෙවෙයි කුමාරයනි. උදේ ආවාදාසාපනා කළාම අවසර රහත් වෙනවා. අවසාවාදාසාපනා කළාම උදේ කරා. මෙන්න මේ විදියට මේ පස්ස පදායන් වලින් යුක්තව භාවනා කරනවා නම් ඒකරත්තාත මේ ආපාදේ මේ සාස්ත්‍රයෙන් මුල ලබන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ බෝධිවාද කුමාරයාගේ බෝධිවාද කුමාරයා අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝෝ කියලා හේතු වාක්‍ය ප්‍රකාශ කරන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ පරම හරියාවට ධර්මය ආදී. මෙහෙම කියනකොට ආව සත්‍යකා පුස්තකයේ නැවතිය කියනවා. සාධි කුමාරයේ ඔබ කුමාර අහෝමුච්ච අභෝධර්මෝ අනන්තංගෝ කියනවා නිසා මේ ප්‍රමුඛවල් කරන්නේ නෑ. ඔබ ප්‍රමුඛවල් කරන්නේ නෑ. වාහන කරනවාන්ටේ බලන්නේ නෑ. කියලා මේ ඊළඟට මේ ප්‍රමාණය කියන වාහනය වන්තරි කියන දෙයක් ආවා. සංස්කාරිතේ එහෙම මම අහලා තියෙනවා. මගේ මව් මාව උපදින්නේ ඉස්සෙල්ලා. ගැදෙනියක් වෙන්දලා ගැදෙනියක් වෙන්දලා විහාරයට ගිහිල්ලා ඉතින් මගේ මේ පුතේ ඉන්න දරුවා බුදුන් සරණ යනවා, ධර්ම සරණ යනවා, අමුන් සරණ යනවා කියලා මා උපදින්න ඉස්සෙල්ලාම දෙනුවම් කරන්නේ. මානේ තමයි. ඊළඟට මම පොඩා ධර්මයක් කියන්නේ ඉරේ මාර්ගය මාවිහාරයේ ගෙන්විල්ල මේ කුංචි දරුවා බුදු පරණයනම ගහම් පරණයනම මඟ පරණයනම කියන බුදුන් ගලව ගන්නවා කියන ඒකත් මමයි අධිකාපුත්තේ මම උන්ගේ නිවාරයේ සත්‍යද මේ භාගතුන් වහන්සේ ඉදිරි පිළිදී බුදුන් වහන්සේ ඉස්සාව නසංසරේ වයින් බුදුරජාණන් වහන්සේ දේශනාව මම අද කතා කුතුම් දරන් තමයි යන පොදුවන් කරගෙන අද පටන් මම මේ බුද්ධාපරේ උපාසක කෙනෙක් කරේක ධර්මයේ ස්වාධියල බුදුරජාණන් වහන්සේ දේශනා මෙන්න මේ කලනේ සූත්‍රයේ සාරාංශය බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන බුදේලා ධර්මදේශනා කරන කාලයේ දීර්ඝ විස්තරයක් තියෙනවා ඊළඟ දිනේ යන්තම් නැහැ මේක ප්‍රධාන කාරණේ තමයි මේ භාවනා යෝගයේ සිතා ප්‍රයෝජනවත් වෙන පංච පදරණයන්නේ. ප්‍රඥාව ඊළඟට තමගේ පාපේඥා ගාමියා සමන්නාගතෝ කියන මක්ඛ්‍යම ප්‍රාණේ යතරාඥා සම්මත තේජෝ දාතුවක්. ඒවත් මේ භාවනාවට බොහෝම වෙනවා. ඒකවල තමයි භාවනා මාර්ගයේ අවදීක ගන්නද. ඊළඟට අසතෝ අමාලා අත්තානම් ආරිපත්තා. සමාධිය පිළිබඳව කිසිවක් ඉදිරි කරන්නට සම්පූර්ණ වෙලි කරා. සමාධිය කියලා අනුපාතික, ජය කියලා හේතුව මොනවා හරි කියනවා නම් තේරෙන්නේ දෙවිති. ඒකත් වදනයි. ඒකත් අවශ්‍යයි. අපරම සමානවදී සමානයේ තියෙනවා හම්බලා. නිරෝධාරි මොනවාරි හම්බලා. සරකේ ගානිත්ත. ඥාත භාවනාවදී සමා පිළිබඳව සම්පූර්ණ හෙළදරව් හෙළදරව් කිරීමක් කරන්නේ. සිතේ විපාකව මානසික විපාකව තරවන්ගේ වරෙන් අනුපාත විපාකවලා වෙනවා කියලා ඒකෝ බලන්න බලන්න ආදිනවා ඔක්කොම ඒක. ඒක තමයි තුන්ගේ විපාකෙන්නේ. හතර පහක් තියෙනවා මේ විස්තර කරන්න කියලා. සිහියක් නුවණක් කියලා. මෙන්න මේ පදානංග පරිදි යුක්තව යම් කෙනෙක් භාවනා කරනවා නම් මෙතන බුදුරජාණන් වහන්සේ වදාළ ඔබයන් සාධනා කරා මානසික රාජ්‍යල මනික අස්ථාවනා කරන විශේෂ රාජ්‍ය. මෙතන උදා බුද්ධ කාලේ ඉතාම පිළිතුරුම බුද්ධ දයන් පිළිබඳව තමයි මේ දේශනාව. අදත්යේ දේශනා කරනවා කියන අපි මේක කරලා නමුත් බුදුරජාණන් වහන්සේ වදාළන්නේ පංච පදානයන්වලින් යුක්ත වෙලා. යම්කෙනෙක් භාවනා කරනවා නම් වරදින්නේ. මේ ජීවිතේ කවදා එයාට උපස්මනයක් ලැබෙන්නේ මරණ මොහොතේ නිසායි සදා කරන්න ඕනේ මෙදලා භාවනා මාර්ගයේ ගමන් කරන්නේ. දැන් ඉතින් කාර්යයන් දෙවිලා අද මේ භෝධිරාජ කුලයේ පිළිබඳව සංකේතයෙන් කරුණු කියනකොට මේක ප්‍රධාන කාරණා කීපයක් මේවා විශේෂයෙන් භාවනා යෝගී සාර්ථකව අර්ථ බලහන් යනවා අනේ අපිට අවස්ථාවේ ආවනාව ප්‍රියාත්මව හොඳින් පවත්වා ගන්න සමගි භාවනාව අභිවෘද්ධිය කරා ජීවනයට ඉදිරියන්නේ මේ වගේ කාලේ ගන්න අද පැවැත්මවලනේ ධර්ම දේශනාවට සම්බන්ධ හැමදාම සාමෝහින් බලන්නේ භාවනා මාර්ගයේ අනාගත අවශ්‍ය බව බලනාවන්නේ රූප දේශනාවේ කියන ඒවත් පිටතාවගේ සමගේ භාවනා වල තව තවත් වැඩි දියුණු කරගන්නට එවගේම උත්සාහවන් දෙන්නේ ඕ මේව උත්සාහවත් කරේ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට මේ පක්ෂ ප්‍රදානය අනුව